සම්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිටේ දරාගෙන බුද්ධ පූජා පැවැත්වුවා ත්‍රිසුඟා වැඩම කළ මහා සංඝරුවනට තින්දපාත දානයේ පිරිතමා නිම කළා සීලේක පිහිටලා දැන් සූදානම් වන්නේ අතීතානාගත වර්තමාන තුන් කාලයට අයිති ගුණ වශයෙන් අනන්ත ගුණ ඇත්තා වූද සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇත්තා වූද අෂ්ටාරි කුජල මහා සංඝරත්නයේ වෙතේ මේ ආහාර පාන ද්‍රව්‍ය හැර සතු පරිස්කාර භාණ්ඩ සංඝ සතු කොට පූජා කිරීමටයි සෝදානම ඉන්න තුනි ලෝක ධාතුෙහි සීළු පෞද්ගලික දානයන් අභිභවාගෙන මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන පූජාවක් වන බැවින් ඒ ආනි මහා සංඝරත්නයට මේ වස්තුව පූජා වේවා මින් ජනිත වන ආනිසංස ධර්මයේ තම තමා නමින් අභාව ප්‍රාප්ත වූ මීට වසරකට පෙර අපවත් වූ පූජ්‍ය නවගිරියාව ශ්‍රී ගෞතම යාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේට සසුඤාතීන්ට කල්ගමුවේ පින්වත් පූජ්‍ය සුධීරානන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන සහෝදර සහෝදරී පිරිසගේ අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේ වෙන්නේ අමිතා ගුණවර්ධන මාතාව හා සහෝදර විජේරත්න මහත්මිය ඇතුළු සසුසීලම ඥාතීන්ද සහභාගී නැම දෙනාගේ මේ පරිලෝකේ ඥාතීන්දත් අත් වේවා මෙකින් මෙලෙන් ඒ සෑම දිනාට භවයක් පාසා සුගති සම්පත් කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියන උදෙසීමත් තම තමාට දෙවියන් සහිත පින් අනුමෝදන් වන සමස්ත ලෝක සත්‍යයටත් මේ කුසලයේ මෙලොව පරලොව දියුණුවක් සසර කැටි කරගෙන අමා මහ නිවන් සුව පිණිසත් හේතු වාසනා වේවා කියන පැතුම් සිතේ දරාගෙන මේ වස්තු සංඝ සතු කොට පූජා කරමු ඕකාසමයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම ဒ ුතියම්පි මයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම සතියම්පි මයං බන්තේ ඉමාමි සබ්බ පරික්කාරානි දෙක්ක සංඝස්ස දේම සාදු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බහුං වී සරණං යන්ති පම්බතානි වනානිචේ ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තඤ්ඤිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්ඡති යෝ ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චත්තංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං තේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ ඊ타මාත්ම වැදගත් තැනක් තමයි අලුයම් කාලයේ සහ ඉරබැස යන සවස් කාලය. අලුයම් කාලයේ සරුවඥන් වහන්සේ දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී දසදාසස්සක් වල කෙලවර සිට ගන්ධ කුටිය දක්වා බුදු ඇස විහිදුවල එදවස් මඟඵල නිවන් සුව ලබන්නම් අරමුණු කරගන්නවා සංඥාවේ ඉරබැස යන වේලාවේදීද එසේම දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාවත් සමවැදී ඉන්නගේ ගන්ධ කුටියේ සිට දසදහසක් වල කෙලවර දක්වා බුදු ඇස විහිදුවලා එදවස් රාත්‍රී කාලයේ මඟඵල නිවන් ලබන්නම් තෝරා ගන්නවා එම අවස්ථාවකදී සරුවක්ඥන් වහන්සේට පෙනී ගියා 18000ක් කවුස් පිරිසක් මඟඵල නිවන් ලබන දිනයක් කවුරුත් නෙමේ අග්නිදත්ත කියන තාපසතුමා අග්නිදත්ත තාපසතුමා ඊට පෙර බිම්බිසාර මහරජුරවන්ට අකුරු ගැන්නු බිම්බිසාර මහරජුරවන්ගේ පියාණන්ගේ අග්‍ර පුරোহিতතුමා එතුමාගේ විශ්‍රාම කාලයේ රජතුමාගෙන් වරම් ලබාගෙන අවසර ලබාගෙන අඟුමඟද දෙරට අතර පිහිටි ගන්තරක ආශ්‍රමයක් හදාගෙන තවුස්තන් පුරමින් හිටියා. එතුමාට පිරිවර එකතු වුණ 18000ක් මානවකයෝ. ඒගොල්ලෝ කොහොම එක විදිහේ දෙවියන්ට නමස්කාර කරමින් වන දෙවියන්ට පුද සත්කාර කරමින් තමන් වෙතෙන් දායක දායිකාවන්වත් එහෙම අනුශාසනා කරනවා මේ වෘක්ෂයට වන්දනා කරන්න මේ පර්වතයට වන්දනා කරන්න බාරහාර වෙන්න මේ ආරාමයට මේ වනාන්තරයට බාරහාර වෙන්න කියමින් මම ජනයා සමාදන් කෙරෙව්වා මෙහෙම කාලයක් ගියා ඒ අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලව පහළ වුණා උන්වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා මේ අග්ගදත්ත බ්‍රාහ්මණතුමා ඇතුළු 18000ක් පිරිස රහත් වෙන්න හේතු සම්පත් ඇති මහා පුණ්‍යවන්තයෝ කියලා පෙනී ගියා ඒ අතර මුගලන් මහ රහතන් වහන්සේට විධාන කළ මොග්ගල්ලාණයේ අදහන්දෑවේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාණන්ගේ ආශ්‍රමයට වඩින්න මම හේතු දීපාන්දර වඩිනවා කියලා. ඉතින් මුගලන් මහ රහතන් වහන්සේ වැඩියා මේ ආශ්‍රමයට. වැඩලා අවසරය ඉල්ලුවා මම ප්‍රවිද්දෙක් මට එක රැයක් මේ ආශ්‍රමේ නැවතින්න අවසර දෙ කියලා. ත්‍යාගදත්ත බ්‍රාහ්මණතුමත් එතුමාණන්ගේ අනුගාමික ශිෂ්‍ය තාපසෝරුච්චේව අපේ කුටිසෙනසුන් ඉඳ නැහැ. එනම් මම මේ වැලිගොඩ හොදෙන්නද කියලා. ඒ මොකද මේ අත්ෝ තමන් ගීතේ රාග හිතක්, දෝෂ හිතක්, මෝහ හිතක්, කෙලෙස් හිතක් පහළ වුණාම දඬුවමක් වශයෙන් ගංගානම් ගංගාවෙන් වැලි ගොට්ටක් අරගෙන ගියන් තැනකට දාන එහෙම දාලා දාලා විශාල වැලි කන්දක් හැදලා තිබුණා. මේ වැලි කන්දේ හිටියා දෝමසක කියන නාගරාජයෙක් බොහෝම විසගෝර නාගරාජයෙක්. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේක දන්නවා. දැනගෙන කිව්වා මම මේ කුටි සෙනසුන් එද නැත්තම් මේ වැලි කන්දේ අද දවසේ ගත කරන්නද. ඉතින් කිව්වා වැලි කන්දේ නම් ඉන්න අපි අවසර දෙන්නේ බොහෝම නපුරු නාගරාජයෙක් ඉන්නවා. අපට නම් අවසර දෙන්න බෑ. තුන් වාරයක් අවසර ඉල්ලුවා. උන්වහන්සේ සේ කැමැත්තෙන් ගින් වැලි ගොඩ උඩ සමාපත්තියෙන් වාඩි වුණා. උන්වහන්සේගේ සූරෙත් ශරීරෙත් ගඳ දැනිලා ඒ කියන්නේ චීවර ගන්ධය දැනිලා මේ විසගෝර නාගයා විස දුම් පිට ගන්න පටන් ගත්තා. රාතන් වහන්සේද තමන් වහන්සේගේ තේජෝකසන සමාපත්‍ය අනුභවමින් දුම් පිට කරන්න පටන් ගත්තා. මුළු පලාතම හරියට මේ කල්පාන්ත දුමානයක් වාගේ දුමානෙන් පිරලා ගියා. නාගරාජයා පෙරදුනා ඊට පස්සේ මා විෂගෝර නාගරාජයා ගිනි දැල් පිහිට පෙට කෙරෙව්වා. මේ රහතන් වහන්සේද ගිනි දැල් පිහිට පෙට කෙරෙව්වා. හැබැයි නාගයාගේ දිනකටවත් හංසින්සාවක් නොවන හැටියට. අන්තිමේ නාගරාජයාගේ තේජස රහතන් වහන්සේගේ තේජසෙන් යටපත් වුණා. නාගරාජයා භීතියටපත් වුණා. නාගරාජයා දමණය වුණා. දමණය වෙලා කොච්චරද කියනවා නම් රහතන් වහන්සේගේ අතට ගන්න පුළුවන් වුණා. අකතරම් පාත්‍රේ ගිලා ගන්න සැලැස්සුවා පාත්‍රය ඇතුළේ දාගෙන. ඉතින් එළි වෙනකන් මේ මහෝත්තමයන් වහන්සේ සමාප්‍රත්‍යයෙන් වැඩ සිටියා. රාත්‍රී කාලයේ මේ තාපසුරු දැක්කා මේ දුන් දාන බවක් විශාල ගිනිදල් පිට වෙන බවක් දැක්කා. ඒගොල්ලෝ හිතුවල අනේ මේ අහිංසක පැවිදි උත්තමයා මේ නාගරාජාගෙන් විනාශ වෙන්න ඇති කියලා උදේ එතෙන් එක්කාසු වුණා. එතකොටම සරුවක් යන් වාසොතෙන්න වැඩියා. දැඩියන් පස්සේ මොගලන් මහ රහතන් වහන්සේ සමවතින් නැගිටලා ගිහින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළා. මේ අත්තු සියල්ලෝම විස්මිත වුණා. ඒ වෙලාවේදී පෙන්වා මේ තවස් පිරිසට මෙන්න මේ ඕගොල්ලෝ කියපු ඉෂගෝර නාගයා මේ මගේ පාත්‍රය ඇතුලේ සනිසිල්ලිනවා පේනවාද කියලා. එයාත් හිතුවා අනේ පුදුම ආශ්චර්ය ජීවිතයක් නේද මෙච්චර නපුරු නාග රාජයේ দমনය කළා නේද? මේ තරම් ආනබා සම්පන්න කෙනෙක් කාටද මේ වැන්දේ කියලා ඇහුවා. මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා මේ මා වන්දනා කරන ලද්දේ මගේ සාතුරුන් වහන්සේටයි. මේ සාතුරුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ බෝධි සම්භාර පුරලා සූවිසි විරණපතුල් ලැබලා එසතුරු අද්දවිදේ සත්වරක් මහ පොළව කම්පා කරමින් පාරමී පුරලා පස්චිම භවයෙහි කිපෙල් කමිලේවත් උනවර සුද්ධෝදන මහා මව් මහා මායා මව්පියන්ගේ පුත්‍ර ඉපද දෙව් කුමරෙක් බඹ කුමරෙක් මෙන් සැප විඳලා ඒ වායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර තත්ත්වය ආબોධ කරගෙන පැවිදි වී බොමුලාඩා වැඩෙන්නගෙන සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු සරුවක්ඥන් වහන්සේ උන්වහන්සේ දේවාති දේවයි දෙවියන්ට අති දේවයි බ්‍රහ්මයන්ට අති බ්‍රහ්මයයි මාන පරාජය කළ උත්මේ උන්වහන්සේ මේ මේ ගුණ සමන්වාංගතය කියලා බුදු ගුණ ඉදිරිපත් කළා. මේ සීලම දෙනා ඒ වකට නුවණ මොහොකුරුවාගේ හිතේ හිතේ බැවින් බොහෝම ප්‍රසාදයටපත් වූ අතර සරුවක්ඥන් වහන්සේට වන්දනා කොට එකත් පසක හිටිය. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ වාග්ගිදත්ත තාපසතුමාණන්ගෙන් තමන් වෙත එන අඟු මංගද දෙරට වාසී දායක දායිකාවන් කොහොමද තමන් අනුශාසනා කරන්නේ කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තම අනුශාසනා කරන්නේ මේ වෘක්ෂ දේවතාවන්ද පර්වත දේවතාවන්ද වන දේවතාවන්ද වන්දනමාන කරන ලෙසත් කුද පූජා පවත්වන ලෙසත් බාධාහාර වෙන ලෙසත් ඒ අත්යන්ගෙන් පීඨක් ලබා ගන්න ලෙසත් මම අනුශාසනා කරනවා. එවලාවේ සරුවක් යන් වාසේ මෙන්න මේ ගාථා පෙළින් ඒ පිරිසුදු ධර්ම දේශනාවක් කළා. බහුං වේ සරණං යන්ති තබ්බතා නිවනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තංජිතා බයින් කැටිගන්න මේ මිනිස්සයෝ මේ වන දේවතාවන් සරණ යනවා පර්වත දේවතාවන් සරණ යනවා ආරාම දේවිතා දේවතාවන් සරණ යනවා එවාගේ පූජන ස්ථාන කියලා ඒ තැන් වලට පුද පූජා පවත්වනවා වැඳුම් පිදුම් කරනවා බාරහාර වෙනවා නීතං කෝ සරණං කේමං නීතං සරණ මුත්තමං නීතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්ඡති ඊමි වන දෙවියන්ටවත් පර්වත දෙවියන්ටවත් ආරාම දෙවියන්ටවත් වෙනත් වෙනත් පූජන ස්ථානවල දෙවියන්ට බාරහාර වීමෙන් සැබෑ පිහිටක් ලැබෙන්නේ නැත ඒක නියම සරණක් නොවේ එම සරණ යාමින් දුකින් අත මිදීමක් වන්නේ නැත. ඒක නිසා ඒකේ ශ්‍රේෂ්ඨ වූ සරණ යාමක් නොයි. යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතු චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති යම් කෙනෙක් බුද්ධ රත්නේ සරණ යනවා ධර්ම රත්නේ සරණ යනවා සංඝ රත්නේ සරණ යනවා මේ රත්නත්‍රේ සරණ ගිහින් සීලයක පිහිටෙනවා සීලය මනමින් ආරක්ෂා කරමින් එයින් හිතේ තමන්ගේ సంతානයේ සීල විසුද්ධියෙන් විසුද්ධියට පිරිසුදු බවට පමුණවා ගන්නවා එයින් නොනවතේ සමත භාවනා වඩා චිත්ත විසුද්ධිය ලබනවා සිතේ නීවරණ ආදී කෙලෙස් යටපත් කරනවා එයින් නොනවතේ ඒ චිත්ත විසුද්ධියෙන් උපදවා ගන්නාලද ප්‍රඥාවෙන් විපස්සනා වඩනවා සතර ධාතු සහිත මේ රූප කලාප සියල්ල දැක ගන්නවා නාම ධර්ම සියල්ල දැක ගන්නවා සත්පුජ්‍යල සංඥාව සියල්ල අත්තර දාලා ditthi visuddhiye ලබනවා. එයින් නොනවති ඒ ditthi visuddhiyen නොනවති මේවාට හේතුඵල සම්බන්ධතාව පටිච්ච සමුප්පාදයෙන් නුවණින් තේරුම් ගන්නවා. එයින් කාංකාවචන විසුද්ධිය ලබනවා. එයින් නොනවති සම්මාර්ෂණ ඥානෙ වඩනවා. සම්මාර්ෂණ ඥානින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමේදී උද්‍යාවිය ඥාන පහළ වීමෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලබනවා. එයින් නොනවති චිත්තචාචක ධර්මයන් රූප ධර්මයන් විදර්ශනාකන නුවණත් ත්‍රිලක්ෂණයට ආරවමින් බංගානුපස්සනා <clears throat> ඥානයත් උපදවනවා ඉන් අනතුරුව බාතුපත්තාන ඥානයත් ආදීනව ඥානයත් නිබ්බිදා ඥානයත් උපදවනවා ඉන් අනතුරුව මුංචිතු කම්මිතා ඥානයත් පරිසංකානුපස්සනා ඥානයත් සංකාරුපේකා ඥානයත් කියන මේ ඥාන පෙළිය උපදවනා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරනවා එයින් නොනවතේ තවත් විපස්සනා ඥාන වඩමින් ඉන්නකොට තමන්ගේ సంతානයෙහි අපාගාමී සීල අකුසලයන් නැසෙමින් ප්‍රක්පාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුන නැති වෙමින් එවාගෙම දිත්තානුසේ විචිකිච්ඡානුසේ අනුසේ ධර්ම දෙකක් ප්‍රහාණය වෙමින් සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා එයින් නොනවතේ විපස්සනා වඩා සකදාගාම මාර්ගඵලයටපත් වෙමින් රාගානුසය පටිඝානුසය තුනී කරනවා ඊළඟට ඒ නොනවති විපස්සනා වඩලා අනාගාමී මාර්ග පාල බනවා කාම රාගානුසේ ප්‍රතිගානුසේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා ඒ නොනවති විපස්සනා වඩා අරිහත් මාර්ගඥාන ඵල ඥානයටපත් වෙනවා එවාගෙම සීල වාසය අනුසේ ධර්මයන් සියල්ල ප්‍රහාණය කරලා අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන ਸਰව ප්‍රකාරයෙන් ආબોධ කරගන්නවා ඒතං කෝ සරණං කේම දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අපේක්ඛමං අරියං චට්ඨං එකම්මග්ගං දුක්ඛෝපසමගාමිනං මේ කියන විසුද්ධි හතට අනුව නුවණ දියුණු කරලා මේ කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා සමුදය සත්‍ය ප්‍රහාණය කරගන්නවා මාර්ග සත්‍ය භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්නවා නිරෝධ සත්‍ය සංඛ්‍යාත අමාම නිවන සාක්ෂාත් කරගන්නවා ඒතං කෝ සරණං කේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති මේ දේට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ සරණ ගියලා සීලයේ පටන් අරිහත්ත්වේ දක්වාම ගුණ ධර්ම දියුණු කර ගැනීම නිසා හේතං කෝ සරණං කේමං මේකේ කාන්තෙන් නිර්භය වූ සරණ යාමයි හේතං සරණමුත්තමං මේක උත්තම වූ සරණ යාමයි ඒතං සරණමාගම්ම මේ සරණ පිට වෙත පැමිණීම නිසා සබ්බ දුක්ඛා පමුච්ඡති යාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ආදී වූ සකල දුක්ඛ ධර්මයන්ගෙන් සදාට අතෙමිදී සනසීමෙන් සදාකාලිකම මහ නිවනටපත් වෙනවා කියා දේශනා කළා මේ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගත් අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාණන් අග්ගිදත්ත තාපසතුමාණන් ප්‍රදාන එතුමාණන්ගේ ශිෂ්‍ය 18000ක් දෙන ඒ මොහොතේම ත්‍රිවිද්‍යා ඥාන ෂට් අභිඥා ඥාන චතු පරිසම්මිදා ඥානද සමග සතර ඵල සතර මාර්ග සතර ඵලානුක්‍රමයෙන් අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා දැන් මෙතෙන්දී අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවනි අපි දීර්ඝ සංසාරයේදී මේ කියන தත්වයෙන් ගත කරලා තියෙන අනන්ත જાතිවල අපි දෙවියන්ගේ බාරහාර වෙලා තියෙනවා වන දෙවියන්ට පර්වත දේවතාවන්ට එවාගේ ආරාම දේවතාවන්ට වෘක්ෂ දේවතාවන්ට බාරහාර වෙලා තියෙන අනන්ත නමුත් අපට ඒ නිසා සසර දුක් අවසන් කරගන්න බැරි වුණා අපි අද මේ බුද්ධෝත්පාද කාලයක පිහිටලා තෙරුවන් සරණ ගියා තෙරුවන් සරණ යාම කියන්නේ පින්නතුනි මෙතන සරුවක්ඥන් වහන්සේ දසෝ ධර්මයට අනුව අනුගමනය කිරීමේ පිහිටීමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් මා පිළිගනිමි කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් අත මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නු පිණිස සපරියාප්තික නව ලෝතුරා ධර්ම රත්නේ මම කල්යාණ මිත්‍ර උපදේශනයේ වශයෙන් පිළිගනිමි කියන එකයි ධර්මයේ සරණ යාම කියන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේද සසර දුකින් අත මිදේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාම නිවන් සුව ලබන්නට චාරවත්යන් වහන්සේගේ ධර්මෝපදේශයන් අනුගමනය කොට මාර්ගඵලානුක්‍රමයෙන් ප්‍රතිඵල ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇටියට පිළිගනිමි කියන එකයි සංගරුවන පිළිගැනීම. මේම සරණ යාමින් මොකද සිද්ධ වෙන්නේ? සරණ ගමනේ නමින් හඳුන්වනවා බය, සංත්‍රාස, දුක්ඛ, දුර්ගති, පරික්ලේශ කියන මේවා සියල්ලම ප්‍රතිබාහණය වීමයි සරණ යාමේ සිද්ධ වෙන්නේ. දරුවන් සරණ ගියා නම් ඒ ඇත්තන්නේ මෙලොව වශයෙන් එන භය ප්‍රවා සංසිඳෙනවා. එවාගේම පරලොව වශයෙන් එන දුර්ගති භය සංසිඳෙනවා. දරුවන් සරණ යාමේ පටන් සීලාදී ගුණ පූර්ණේ කිරීම නිසා තමන්ගේ సంతානයේ ක්ලේශ ධර්මයන් ටිකින් ටික තුනී වෙවේ තුනී වෙවේ යනවා. ඥාන බාටපත් වීමෙන් තදංග වශයෙන් කෙලසුන් යටපත් වෙනවා. විපස්සනා වැඩීමෙන් තදංග ධාන බාටපත් වීමෙන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා විදර්ශනා වශයෙන් තදංග නමින් කෙලෙසුන් යටපත් වෙනවා එයින් නොනවති සය සීලම ක්ලේශයන්ගෙන් අතිමිදී ලැබෙන සමුච්ඡේද ප්‍රාණී කියන නිර්වාණ අවබෝධ කර ගැනීමෙන් සදාටම නික්ලේශේ බාටපත් වෙනවා මෙන්න මේ සඳහා තමයි සරණ යාම කියන මේ වචනය හඳුන්වන්නේ එනිසා අපි දැන් මේ තෙරුවන් සරණ ගිය තැන් පටන් දාන සීල භාවනා අපචායන වියාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන ditthුජ කම්ම කියන දස කුසල ධර්මයන් අනුගමනය කරන්නේ තුනුරුවන් සරණ යාම නිසායි ප්‍රාණඝාතයෙන් අදින්නා දානෙන් මිච්ඡාචාරයෙන් වැළකුණේ මුසාවාදයෙන් පිසුන වචනෙන් පරිස වචනෙන් සම්ප්‍රලාපයෙන් වැළකුණේ මද්දපානෙන් වැළකුණේ අනුංග දේත ආසා නොකරන්නේ අනුන්ද වෛර නොකරන්නේ මිසදිරු නොගන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ සරණ යාම නිසායි අද අපි මෛත්‍රිය වඩන්නේ කරුණා වඩන්නේ මුදිතා වඩන්නේ උපේක්ඛා වඩන්නේ තුනුරුවන් සරණ යාම නිසායි එවාගේම අපි දාන පාරමිතා සීල පාරමිතා නෙක්ඛම්ම පාරමිතා පඤ්ඤා පාරමිතා විරිය පාරමිතා එවාගේම කාන්ති පාරමිතා, සත්‍ය පාරමිතා, අදිත්‍යාන පාරමිතා, මෙත්තා පාරමිතා, උපේක්ඛා පාරමිතා අනුගමනය කරන්නේ සත්‍යත්වයේ සරණ ගිය නිසායි. අද අපේ මහා මංගල ධර්මයන්ට අනුව සිත පුරුදු කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි කරණීය ධර්මයට අනුව ජීවත් වෙන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසායි. එවාගේම අද අපි මේ ශනිසිල්ලේ ජීවත් වෙන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වටහාගෙන ඉන්නේ ප්‍රඥාත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි මේ අෂ්ටාංග සීල සමාදන් වන්නේ ඝාත දස සීල සමාදන්ව රකින්නේ ප්‍රඥාත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි තුන් සිත පාදවාගෙන ධම්පින්කම් කරන්නේ ප්‍රඥාත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි බුදුබණ ආන්නේ බුදුබණ දේශන්නේ රත්නත්‍රේ සරණ ගිය නිසායි අද අපේ පස්වයෙන් දස අකුසලෙන් පංචානන්තරී කර්මෙන් සදාට වලිගෙන්න ප්‍රාර්ථනා කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසායි. අද අපි මේ දොසලස් මහා උපක්‍රියයන් යටපත් නොවේ නිවන් මඟ ගමන් කරන්නේ රත්නත්‍රයේ සරණ ගිය නිසායි. මේ රත්නත්‍රයේ සරණ යාම නිසා අපේ නරකේ තිරිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය කියන සතර අපාය දුකෙන් ඒකාන්තයෙන් අත මිදෙනවා. එවාගේ මනුෂ්‍ය ලෝකේ අඳුගොළු බේද උම්මත්තක මන්ද බුද්ධිකාරී තත්ත්වයෙන් සදාට අපි අකමිදෙනවා තෙරුවන් සරණ ගිය නිසා එවාගේ මනුෂ්‍ය ලෝකේ අර අහේතුක දුහේතු උත්පත්තියෙන් තොරව ත්‍රි හේතු උත්පත්තිය ලබන්න වාසනාවන්ත වෙනවා තෙරුවන් සරණ ගිය නිසා එවාගේම අපි භවයක් භවයක් පාසා සත්පුරුෂ ආශ්‍රය ලබන්න සද්ධර්මයේ ලබන්න යෝනිසෝ මනසකාරයේ වඩන්නා ධර්මාන් ධර්ම ප්‍රතිපදාය දෙන්න වාසනාවන්ත වෙනවා රත්නාත්‍රයේ සරණ ගිය නිසා. එවාගේ භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානිය එවාගේම සම්මාදිට්ඨිය ලබන්නට මේ රත්නාත්‍රයේ සරණ යාම අපට ඒකාන්තයෙන් හේතු වෙනවා. රත්නාත්‍රයේ සරණ ගිය කෙනෙක් පිටසක් වලක උපදින්නේ නැහැ, දිහඳ මිනිත මිසදුතු ගන්නේ නැහැ. පාප මිත්‍රාශ්‍රේත වැටෙන්නේ නැහැ, අපාගාමී පංචානන්තරේ කර්ම කරන්නේ නැහැ. එහෙම භවයක් පාසා යහපත් පුණ්‍යවන්ත ජීවිත ලබන්නේ මේ රත්නත්‍රයේ සරණ යාම අපට ඒකාන්තයෙන් හේතු වෙනවා. එමින් අපි නවතින්නේ න භවයෙන් භවයට පෙරපස සඳක් මෙන් අපේ సంతාන තුළ සතිපට්ඨාන හතර වැඩිනවා සම්‍යප්පදන් වීර්ය හතර වැඩිනවා ඉරිදිපාත හතර වැඩිනවා ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිනවා බල ධර්ම හත වැඩිනවා බොජ්ජංග හත වැඩිනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවා දසපාරමී වැඩිනවා ඒ ධර්මයන් අපේ සිතේ වැඩෙන්න වැඩෙන්න අපේ සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙලා කෙටි වෙලා අමාම නිවන සමීප වෙලවා එදා අග්ගිදත්ත තාපසතුමානම් ප්‍රදාන 18 දහසක් තවුස් පිරිසේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් තිස්සේ එසේ තෙරුවන් සරණ යාමේ පතන් උසස් ගුණ පුරාගෙන තිබුණු බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛ වීමේ වාග්ය ලැබුණා සතර බබ ගාථා පෙළකින් බණපදයක් ඇහිීමේදී ත්‍රිවිද්‍යා සත්‍යබේඥා සෝපිලසමිඥා ඥානල සහිතව අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න වාසනාව වුණා. එවාගේ අපටත් අපේ ජීවිතේ පුරා කරන මේ සෑම කුසලයක්ම භවයක් පාසාපට හේතුපනිස්සේ වීමෙන් කවදා හරි ඊතා උතුම් බුදුබණ පදයක් ඇසීමෙන් පවා දුක් කෙලවර කොට අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේනවා. ඉනිසා සනසෙන්නට ඕන අපේ සරුවක්ඥන් වහන්සේ සත් අසංකයේ කල්පලක්ෂයක්ම මනෝ ප්‍රනිධානයේ පුරමින් බුදුබා පතාගෙන ආවා. නව සංඛ්‍යයේ කල්පලක්ෂයක්ම කිකින් වචනින් බුදුබා පතාගෙන මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදානයේ පියදුවා දීපංකර පාදමූලේ පටන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්ම වාක් ප්‍රනිදානයේ මේ මහා ප්‍රනිදානයේ මේ පියදුවා ඇසන් ඒසන් මාසන් ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පෙරම් පුරාගෙන ආවා මේ විදිහට දිනු කර ගන්නා ලද ඒ බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තිය, පාරමී ධර්මයන්ගේ ශක්තිය නිසා අන්තිම ආභාවයේදී ප්‍රාත්‍යාරි සහස්‍රයන් ඇතුව මව කුස ප්‍රතිසන්දි ගත්තා උත්පත්ති මංගල්‍යයටපත් වුණා ලෝතුරා බුද්ධත්වයටපත් වුණා ධම්මචක්ක දේශනා පැවැත්වුවා 45 අවුරුද්දක් මුළුල්ලේ ලෝ තමා ධම්ම වැසි වැසෙව්වා සූවිසි අසංකේ නව කෝටි 60 ලක්ෂයක් දෙනාව ජීවමාන කාලයේදී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් පුර පමුණවා වදාලා පරිනිර්වාණයෙන් පසුවත් අසංක ගණන් දෙනාට අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පත්මයෙන් වාගේ මස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් <clears throat> සුදු බුදුරැස් හේතන දලදා ස්පර්ශයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිෂ්ඨාන බල පිහිටුවා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා නික්ලේශේ රහතන් වහන්සේලා පිරිණුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සසු ජනතාව සුවකී කර්මාරූප මේ පරිලව ගියා ලැබීති විහාරස්ථානත් අනිත්‍යත්වයටපත් වුණා. එවාකට පැවති රාජධාන උයන්පකුණු මාලිගා සියල්ලම නෂ්ටාවශේෂ වුණා. මේවා ගිරහඳකාරකා මහා පෘථුවි මහා මේරු පර්වත වැනි විශාල කල්පස්ථායේ වස්තුත් දැනට පවත්නා ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බැකෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන සත්ව సంతානත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බින්දි බින්දි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් සිදුවීමෙන් විදීමෙන් නිරතුරු පෙළේ පෙළේ පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැති චේන උපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක ඇති කරන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන් ආකාර තෘෂ්ණාව දුක්ඛ සමුදය ආදී සත්‍යයයි. ඒ දෙකම නැති අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතු නිරෝධ සත්‍යයයි. ඒ දුක්ඛය පිරිසිඳ ආબોධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ කාන්තියෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදුරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ බෝධි සම්භාර ධර්මයන් ඥානුභා බලයෙන් මේ ආරි සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවනින් සනසීමටපත් වේ වදාලා සතර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සදාට සනසී වදාළේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින්ව කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන මීට පෙර ජාතුල රැස්පත් කළ මතුවර රැස්පත් කරුන් ලබන සීලමු කුසල සම්භාර ධර්මයන් බෝධිපාක්ෂික ධර්ම වාට පාරමී ධර්ම වාටපත් වේවා පැතු පැතු බෝධියකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම ආબોධ වීම පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු වර්ෂයක් පාසා සිදු කරන ලබන සාරාණී පින්කම් සඳහා පින්තුන් අද රැස්වන අද මේ දාසේ සරියුත් මොගලන් දෙනම වහන්සේ අග්‍රස්ථාක තනතුරු ලබාගත් ශ්‍රේෂ්ඨ වූ නවන්පුර පසළොස්වක් පොහෝ දවසයි අපේ සාරුවක්යන් වහන්සේගේ පළමුවෙනි ශ්‍රාවක සමාගම සිද්ධ වූ දවස ආදායි ඒ සාරුවක්යන් වහන්සේගේ ශාසනයේ 1250 රහතන් වහන්සේලා එකතු වී උපෝසත විනී කර්මයේ පළමුවෙන් සිද්ධ කර දවස ආදායි ඒ මේ ශ්‍රේෂ්ඨ උපෝසත දවසේ විශාල පිරිසක් ශිල්පයේ වීගෙන පිළිවෙත් පොරමින් නිවන් මඟට පිය නඟනවා ඒකන උදේ දානයේ සඳහා අම්පාරේ ගුණාගොල්ල ප්‍රදේශයේ වාසී පින්වත් සීතා කුමාරි මහත්මිය ප්‍රදාන පවුලේ නෑදෑ හිතවත් පිරිස සහභාගී වුණා වසරකට පෙර අපවත් මේ වදාළ නවගිරියාවසේ ගෞතම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ පින් පැමිණවීම පිණිස එවාගේම පැමිණි සිටින සීල දනාගේ මිය පල්ලෝගේ සිළු ඥාතීන් පින් අනුමෝදන් කරනු පිණිස දවල් දානයේ සඳහා පූජ්‍ය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ සහෝදරිය තුමියහා සතු ඥාතීත්වා සීල දනා දෙක්කාසෝනා එවැගේම අසල්වාසී හිතවල් බොහෝ දෙනෙක් සහභාගී වුණා. විශේෂ අරමුණ වශයෙන් අභාව ප්‍රාප්ත පින්වත් අමිතා ගුණවර්ධන මෑණියන්ට සහෝදර විජේරත්න මහත්මයාටත් මේ පල්ලෝකයේ සුළු ඥාතීන්වත් පින්දීමේ විශේෂ අරමුණින් එනිසා අද ඊයේ දවසේ පටන් පැමිණ මේ ස්ථානයේ සංඝ රත්නයේ ගිලන් ප්‍රසදාන පිරිනැමීමෙන්ද සංඝයාවේ බුද්ධ වන්දනාවේ යෙදීමෙන්ද ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද විශේෂයෙන් අවදීන් සිට දාන කාටයුතු සෝදානම් කර ගැනීමෙන් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආවර්ජනා කරමින් අලුයම් කාලයේ අවදිව දාන කාටයුතු සංවිධාන කොට බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිහිටීමෙන් බණ ඇසීමෙන් දවල් පින්දපාත දානේ සෝදානම් කොට බුද්ධ පූජා පවත්වා සංගරවන ගෞරවයෙන් පිළිගෙන දන්පන් පිළිගැන්වීමෙන් සීලයක පීඨා පිරිකර භාණ්ඩ පූජා කර ගැනීමෙන් බණ ප්‍රදේකට සවන් දීමෙන් සිතින් කයින් වචනින් දාන සීල භාවනා වශයෙන් මේ රැස්පත් කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය අදාපි මේ සනසීමෙන් නිවන් මඟ යන බුදු සසුන නොනසී නොපිරී අඳුරු නොවි අතුරු දාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් තුන් ලෝකේතම සදාම් කෙරෙන විහිදුවමින් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලෙහි බුදු සසුන නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ගෞතම සම්බුද්ධ ශාසන ආරක්ෂා කරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න මේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු. එවැගේම අභාව ප්‍රාප්ත වූ සීලම ඥාතීන්වත් විශේෂයෙන් පූජ්‍ය නවගිරියාව ශ්‍රී ගෞතම විහාරස්ථානයේ වැඩ සිටි නායක ස්වාමීන් වහන්සේටත් ඒ පැමිණෙන්න ගුණාගුණලී සිට පැමිණෙන්න සීල දනාගේ මේ පල්ලුවගේ ඥාතීන්ද කාගේ පින්වත් සුදීරානන්ද ස්වාමීන් වහන්සේගේම සහෝදර සහෝදරී පිරිසගේ දයාබර මෑණියන් වන අමිතා ගුණවර්ධන මාතාවට සහෝදරයා වන විජේරත්න මහත්මයාට සුශීලම ඥාතීන්දත් මේ සහභාගිනි සෑම දිනාගේ මේ පල්ලෝකයේ මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් මේ කුසල සම්භාරයත් වේවා පෙපින් මෙලින් ඒ සෑම දිනා භවයක් පාසා සුගතියෙන් සුගතියට සපත් වෙමින් දාන ආදී දසපාරමී සපුරා පැතුවා වූ උතුම් බෝධි ඥාන වලින් අජරාමර සාන්තේ අමා මහ නිවන් සුව ලබත්වා කියා පින් අනුමෝදන් කරමු මෙම ආරණ්‍ය සේනාසනාගේ ගෘහීත වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද මීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්‍යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපයේ බෞද්ධ ජනතාවට මේ පින්වත් මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් වූද මදහත් වූද අහිතවත් වූද සීලෝම සත්‍යයන්වත් මේ ආරණ්‍ය සේනාසනේ සිට සහ අවට ගම් නගර ලංකාව දමදෙව්තල මේ සක්වල සීල සක්වල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පමුණුවම් <clears throat> තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුණ කායු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් සීල් පිරිසිත දායු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් පාරමී සේවිතෙන් සිදු කර ගන්නා ලද ප්‍රාප්තිදානමේ උදාන කුසලානුභව බලයෙන්ද බුද්ධාගේ රත්නත්‍රානුභව බලයෙන්ද දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද උදේදානයේ සඳහා ප්‍රමිනි අම්පාර ගුණාගොල්ල සීතා කුමාරී මහත්මනී ප්‍රදාන නෑදෑ පිරිස ඇතුළු හිතවත් හැම දෙනාට එවාගේම පූජ්‍ය සල්ගොමී සුදීරානන්ද ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ ගිලන් වෙන්නේ තුමානන්දත් සහෝදර සහෝදරී පිරිස ඇතුළු නෑදා හිතවත් දායක කාර්කාදී සෑම දෙනාටමත් වැඩම කරවාගෙන ආව පූජ්‍ය නාරම්මල සුමතිපාල ස්වාමීන් වහන්සේටත් එවාගෙම මේ සීල පිරිසේ සීලම දෙනාටමත් මෙම ආරණ්‍ය සේනාසන ආරක්ෂක දායක මණ්ඩලයේ සෑම දෙනාටත් මේ කාටියදු සංවිධාන කර දෙන ඊටයිසේ කල්යාණ මිත්‍ර සමට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව සතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල ඉරුදුටු අඳුරුසේම දුරු වේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රත්නත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණ බලයෙන් කායික මානසික සනසිල්ලේ දලව දුණුවත් නිවන් මඟ පාරමී ගුණයත් මුදුන්පත් වේවා රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවදෙන් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලින් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් නැසි මඳුරුවන්ගෙන් අවවැසි සුලන් විසුකුරු සර්පාදීන්ගෙන් වාතයෙන් පිටෙන් සෙමින් තුන්දොසින් රාග, ද්වේෂ, මෝහ ආදී උපක්ලේශයන්ගෙන් සහ උපපීලක උපච්ඡේදක අකුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් ප්‍රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වේසනාවක් විපතක් සීනිකින්වත් නොම වේ දීර්ඝාසත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් එරියෙන් උත්සප්පයෙන් භවසුත භාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් රාගයේම සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සූභම විහෙරණේ සතර සංග්‍රහ වත්වෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් ගිනින්දෙන ජීවුනෙන් ගුණවටපත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පුරපස වැඩෙන පුන්සඳ මනලක්ෂේ පිරි ඉදිරි ශාස්ත්‍රීයක මේ සමෘද්ධිමත් වේවා දාන සීල භාවනාදී කුසල් පුරමින් මෙලව ජයගෙන පරලව ජයගෙන නිවන් මඟ යා ගැනීමට රත්නත්‍රාණ භාවයෙන් හිංසත් සතවර්ෂාධික කාල දීර්ඝවසත් වේවා සතර වසනාතුරු භවයක් පාසා සත්පුරු ශාස්ත්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර්ය ධර්මාන ධර්ම ප්‍රතිපදා වැතු ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඥාන, ජාති ස්මරණ ඥාන, සම්මා දිට්ඨිය ඇතුව පාරමී පුරා ගන්ත ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිසන මේ උදාර කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු එවාගේ මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සිව්පස උපස්ථාන කිරීමට අපට වාග්ය උදාපත් වේවදාලේ අපේ අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේශී ජිනවංශා බිදානමා හිමියන් වහන්සේ අතිපූජනීය රාජකීය පඬිත මාතරිසිරි ඥානාරාමාභිදාන මහෝපාද්‍යයන් වහන්සේ යනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේලාගේ පිහිට නිසායි මේ සෑම කුසලයක් ඒ මාහිමියන් වහන්සේලාට අත්පත් වීමෙන් පතුතුන් ලෝතුරා බුදුබාමත් වේවා ත්‍යාපේ කළගුණ සැලකීමෙන් පින් අනුමෝදන් කරමු පන් වඩා ඥාතීන් පින් පමුණුවමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ